ආයිබෝන් අදත් අපි එකතු වෙන්නේ බොහොම වටිනා සූත්‍ර දේශනාවක කරුණු ගැඹුරින් කතා කරන්න. ඔව්. අද අපි තෝරගත්තේ මහා රාහුලෝවාද සූත්‍රෙන් කොටසක්. මේකෙතින් රාහුල හාමුදුරුවන්ටව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දෙයක් නේද? හ්ම්. ඔව්. සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලෙදි තමයි මේ දේශනාව සිද්ධ වෙන්නේ. ආ ඒ වගේම කියවෙනවා භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී රාහුල හාමුදුරුවොත් පස්සෙන් ගමන් කළා කියලා. ඔව් ඔව්. ඒ સંદર્ભය තුළ තමයි මේ කාරණා මතුවෙන්නේ. ඉතින් අපි මේ කතා බහෙන් බලාපොරොත්තු වෙන්නේ අර රාහුල හාමුදුරුවන්ට මුලින්ම ලැබුණ ඉගැන්වීම් මොනවද? විශේෂයෙන් අර යථාර්ථය ගැන, භාවනා ක්‍රම ගැන ඒ දේවල් ටිකක් විස්තරාත්මකව බලන්න නේද? අනිවාර්යයෙන්ම. මොකද මේකෙදි හරිම මූලික, ඒ වගේම ගැඹුරු කාරණා සාකච්ඡා වෙනවා. එහෙමනම් අපි පටන් ගමු. මුලින්ම එන උපදේශය මොකක්ද? ආ. මුලින්ම භාග්‍යවතුන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට කතා කරලා මේ ස්කන්ධ ගැන තමයි පෑදලි කරන්නේ. විශේෂයෙන්ම රූපය. රූපය ගැන. ඔව් රූපය ගැන කියනවා ඒක දැන් ඒක අතීත වෙන්න පුළුවන් අනාගත වෙන්න පුළුවන් වර්තමාන වෙන්න පුළුවන් ආධ්‍යාත්මික ඒ කියන්නේ තමන්ගේ ශාරීරියේ තියෙන රූපය එහෙම නැත්නම් බාහිර රූපය වෙන්න පුළුවන් ගොරෝසු වෙන්න පුළුවන් සියුම් වෙන්න පුළුවන් හීන ඒ කියන්නේ පහත් වෙන්න පුළුවන් ප්‍රණීත වෙන්න පුළුවන් දුර තියෙන ළඟ තියෙන මේ කොයි විදිහේ රූපයක් ගත්තත් ඒක දිහා ප්‍රඥාවෙන් දකින්න ඕනේ කියලා. කොහොමද මේක මගේ නෙවෙයි මේක මම නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා. ආ ඒකේ තමයි අර අනත්ත ලක්ෂණය මතු කරලා දෙන විදිහ නේද? හරියටම අර මම මගේ කියන අදහස මුලින්ම කඩන්න උගන්වන තැන. එතකොට මේක හාගඩින රහුල හඳුරු අහනව නේද? ස්වාමිනී රූපය විතරක්මද එහෙම දකින්න ඕනේ කියලා? ඔව් ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. මොකද එතනින් තමයි අනිත් ස්කන්ධ ටිකටත් මේක අදාළ කරගන්න මඟ පෑදෙන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා නැහැ රාහුල. රූපේ විතරක් නෙවෙයි වේදනා, සංඥා, සංස්කාර, විඥාන. ඒ කියන්නේ අනිත් ස්කන්ධ හතරම. ඔව් ඒ ඔක්කොම ගැනත් එන තොල් විදිහටම දකින්න ඕන මගේ නෙවෙයි මා නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා ඒක අවබෝධ කරගන්න ඕනේ කියන එක. හරි. ඉතින් මේ උපදේශය අහලා රාහුල හාමුදුරුව මොකද කරන්නේ? එතුමා එදාත් පිණ්ඩපාතේ යන්නෙත් නැතෝ වනසෙනසුනකට වෙලා ගහක් මුලේ ඉඳගෙන භාවනා කරන්න පටන් ගන්නවා. ආ එතකොට තමයි සරියුත් හාමුදුරුවෝ හම්බ වෙන්නේ. ඔව් සරියුත් හාමුදුරුවෝ දකිනවා රාහුල හාමුදුරුවෝ ඉන්න විදිය. දැකලා අහනවා රාහුල මොකද මේ කරන්නේ වගේ. එතකොට රාහුල හාමුදුරුවෝ කියනවා ස්වාමින් මම මේ භාවනා කරනවා කියලා. හ්ම්. එතකොට සරියුත් හාමුදුරුවෝ තමයි උපදෙස් දෙන්නේ. රාහුල ආනාපානසති සමාධිය වඩන්නේ ඒක හරීම මහත්ඵලයි මහනිසංසයි කියලා. ආනාපාන සතිය. හරි. ඉතින් එදා හවස රාහුල හම්දුරෝ ආයමත් භාග්‍යවතුන් වහන්සේ මුණ ගෙහෙන්න යනවා. ගෙහින් අහනවා ඉතිලේද මේ ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා. අන්න හරි. අහනව ස්වාමීනි මේ ආනාපාන සතිය මහත්ඵල මහනිසංස වෙන්න වඩන්නේ කොහොමද? ඒ වගේම අනිකුත් භාවනා කොහොමද වඩන්නේ කියලා. එතකොට තමයි භාග්‍යවතුන් වහන්සේ තවත් ගැඹුරු විග්‍රහයකට යන්නේ නේද? ධාතු විභාගය ගැන. ඔව්. ඒක හරිම වැදගත් කොටසක්. උන්වහන්සේ මුලින්ම මේ ශරීරයේ සහ බාහිර ලෝකයේ තියෙන මූලික ස්වභාවය, ඒ කියන්නේ මහා භූත රූප හතර සහ ආකාශ ධාතුව ගැන විස්තර කරනවා. ඒ මොකටද? ඒක භාවනාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? සම්බන්ධ වෙන්නේ මෙහෙමයි. අර මම මගේ ශරීරය කියලා අපි අල්ලගෙන ඉන්න සංකල්පෙ බිඳින්න තමයි මේ ධාති මනසිකාරය උදව් වෙන්නේ. ඒකත් අර මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන තැනටමයි ගේන්නේ. ආ පැහැදිලි කරන්නකෝ ඒ ධාතු දිකයි ඒ ගැන හිතන්න ඕන විදිහයි. හරි. මුලින්ම පටවි ධාතුව. ඒ කියන්නේ තද කටින ගතිය. දැන් ආධ්‍යාත්මිකව ගත්තොත් තමන්ගේ ශරීරයේ තියෙන කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් නහර, ඇට, ඇට මිදුළු මේ වගේ දේවල්. හ්ම්. බාහිර ලෝකයේ තියෙන පටවි ධාතුවත් එහෙමයි. පොළව, ගල්, පර්වත මේ ඔක්කොම පටවි ධාතුව. ඉතින් මේ තමන්ගේ ශරීරයේ තියෙන පටවි කොටසත්, බාහිර තියෙන පටවි කොටසත් දෙකම එකම පටවි ධාතුවක් විතරයි කියලා දකින්න ඕන. එතකොට එහෙම දැක්කම මේක මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා ප්‍රඥාවෙන් දකින්න ඕන. එහෙම දකිද්දි ඒ ගැන කලකිරෙනවා නිබ්බිදා. ඒ කියන්නේ ඇලීම අඩු වෙනවා. හරි. ඊළඟට ආපෝ ධාතුව. ආපෝ ධාතුව ඒ කියන්නේ දියාරු වැగిරෙන ස්වභාවය. ශරීරයේ තියෙන පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේද තෙල්, කඳුළු, වුරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍ර මේ ඔක්කොම. බාහිර ලෝකයේ තියෙන ජලයත් එක්ක සසඳලා මේ දෙකම එකම ආපෝ විතරයි මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දකිද්දිත් අර විදියදම කලකිරීම නොයල්ම ඇති වෙනවා. තේජෝ ධාතුවත් ඒ වගේමද? ඔව්. තේජෝ ධාතුව කියන්නේ උණුසුම් ස්වභාවය, ශක්තිය. ශරීරයේ උණුසුම් වෙන්නේ, ශරීරයේ දි รา පත් වෙන්නේ, ආහාර පැස වෙන්නේ. මේ ඔක්කොම තේජෝ ධාතුව නිසා. ආධ්‍යාත්මිකව සහ බාහිරව. ඔව්. ආධ්‍යාත්මික තේජෝ ධාතුවයි බාහිර ගින්න, හිරු එළිය වගේ තේජෝ ධාතුවයි එකම දෙයක් විදියට දකින්න ඕන. ඒකත් මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා දකිද්දි කලකිරීම ඇති වෙනවා. හරි. ඊළඟට වායෝ ධාතුව. වායෝ ධාතුව. ඒ කියන්නේ චලනය, හුලං ස්වභාවය, උඩට යන වාත, යටට යන වාත, කුස තුල තියෙන වාත, ඇඟ පුරා යන වාත, ආශ්වාස ප්‍රශ්වාස වාතය. මේ ඔක්කොම. මේ ආධ්‍යාත්මික වායෝ ධාතුවත් බාහිර හුලඟත් එකම දෙයක්. ඒකත් අර විදිහටම මගේ නෙවෙයි කියලා දකින්න ඕනේ. එතකොටත් කලකිරීම නොයල්ම අවසාන වශයෙන් ආකාශ ධාතුව. ආකාශ ධාතුව ඒ කියන්නේ හිස් අවකාශය. ශරීරයේ තියෙන කන් සිදුරු නාස් සිදුරු මුඛ ద్వාරය ඒ වගේම ආහාර ගමන් කරන මාර්ගයේ තියෙන හිස්තැන් මේව තමයි ආධ්‍යාත්මික ආකාශ ධාතුව. ම් බාහිර ලෝකයේ තියෙන හිස් අවකාශයත් එක්ක සසඳලා මේ දෙකම එකම ආකාශ ධාතුවක් විතරයි කියලා මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දකින්න ඕනේ. එතකොටත් ඒ කාන්තේන්ම කලකිරීම නොයල්ම ඇති වෙනවා. එතකොට මේ විදිහට තමන්ගේ ශරීරය කියන එක ඒක ඇත්තරම මම හෝ මගේ නෙවෙයි මේ ධාතු ටිකක එකතුවක් විතරයි කියලා තේරුම් ගත්තට පස්සේ ඊ අවබෝධයත් එක්ක හිත පවත්වා ගන්න ඕන විදිහක් ගැනත් කියලාව නේද? අර මහා භූතයන් වගේ භාවනා කරන්න කියලා. ඔව්. ඒක හරිම අපූර්ව උපමාවක් සහ ප්‍රායෝගික උපදේශයක්. උන්වහන්සේ කියනවා රාහුල පොළව වගේ භාවනා කරන්න. පොළව වගේ. ඒ කොහොමද? දැන් බලන්න පොළවට අපි පිරිසිදු දේ දැම්මත් අපිරිසිදු දේ දැම්මත් මල් සුවඳ විලවුන් දැම්මත් මල මූත්‍ර දැම්මත් පොළව ඒකින් කම්පා වෙන්නෙත් නැහැ. ඒවට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. හ්ම්. පිළිකුල් කරන්නෙත් නැහැ. හරියටම. අන්න ඒ වගේ තමන්ගේ හිතට එන මනාප අරමුණු, හොඳ කැමති දේවල් සහ අමනාප අරමුණු, නරක අකැමති දේවල් නිසා හිත කම්පා කරගන්න එපා. ඒව ගැන ඇලීමක්වත්, ගැටීමක්වත්, පිළිකුලක්වත් ඇති කරගන්න එපා. ඒ දේවල් නිසා හිත යටපත් වෙන්න දෙන්න එපා. උපේක්ෂාවෙන් ඉන්න. ආ ඒ වගේම ජලය ගින්න සුළඟ ගැනත් කියනෝ නේද? ඔව්. ජලයත් එහෙමයි. ජලයටත් පිරිසිදු අපිරිසිදු දෙකම එකතු වෙනෝ ජලය කම්පා වෙන්නේ නැහැ. ගින්නත් හැමදේම දවනවා. ඒත් පිරිසිදු අපිරිසිදු කියලා ભેදයක් නැහැ. සුළඟත් හැමතැනම හමනවා පිරිසිදු අපිරිසිදු ભેදයක් නැතුව. අන්න ඒ වගේ වෙන්න කෙනෝ. මේකෙන් වඩන්නේ උපේක්ෂාව නේද? ඔව් මූලිකවම උපේක්ෂාව. එන අරමුණු වලට සමසිතින් මුහුණ දීමේ හැකියාව. ආකාශයේ වගේ වෙන්න කියන්නේත් ඒ අදහසින්මද? හ්ම්. ටිකක් වෙනස්. ආකාශය කියන්නේ හිස් අවකාශයනේ. ඒක කොහෙවත් පිහිටන්නේ නෑ. කියන්නේ ඒකට තැනක් නෑ. අන්න ඒ වගේ මනසට එන මනාප මනාප ස්පර්ශයන් නිසා හිත කොහෙවත් පිහිටවන්න එපා. ඒ කියන්නේ ඒවට බැඳෙන්න එපා. ඇලෙන්න එපා. හරිම පැහැදිලි. මේ ධාතු මනසිකාර්ය සහ මහා භූත උපමාව හිත දියුණු කරගන්න හරිම ප්‍රායෝගික ක්‍රම වගේ. ඇත්තෙන්ම. ඊට අමතරව තවත් භාවනා ක්‍රම කීපයක් ගැනත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නේද? ඔව්. බ්‍රහ්ම විහාර ගැන කියනවා. මෛත්‍රී භාවනාව වඩන්න කියනවා තරහ නැති කරන්න. ව්‍යාපාදේ දුරු කරන්න. හ්ම්. කරුණා භාවනාව වඩන්න කියනවා අනුන්ට කරන හිංසාව, පීඩාව, විහෙසාව නැති කරන්න. මුදිතා භාවනාව වඩන්න කියනවා අරතිය නැති කරන්න. අරතිය කියන්නේ? අරතිය කියන්නේ අනුන්ගේ සැපතේදී දියුණුවේදී හිතේ ඇතිවෙන නොසතුට, ඉරිසියාව වගේ දෙයක්. ඒක නැති කරන්න මුදිතාව වඩන්න ඕන. හරි. ඊළඟට උපේක්ෂා භාවනාව. ඒකෙන් පටිගය, ඒ කියන්නේ ගැටීම, විරුද්ධත්වය, තරහව නැති කරනවා. බ්‍රහ්ම විහාර හතරට අමතරව තව කියනවා අසුබ භාවනාව වඩන්න කියන රාගය නැති කරන්න ශරීරයේ පිළිකුල් බව මෙනෙහි කරන එක. ඒ වගේම අනිත්‍ය සංඥාව වඩන්න කියනවා. අස්මිමානය මම වෙමි කියන මානය නැති කරන්න. එතකොට මේ හැම භාවනාවකම එකිනෙකට වෙනස් කෙලස් වර්ග දුරු කරන්න උදව් වෙනවා. ඔව්. රාහුල හාමුදුරන්ට බොහොම සම්පූර්ණ මඟ පෙන්වීමක් තමයි ලැබෙන්නේ. හරි. දැන් අපි යමු අර රාහුල හාමුදුරුව අහපු සරියුත් හාමුදුරුවත් මතක් කරපු ආනාපාන සතියට. ඒක වඩන විදිහ ගැනත් භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනෝ නේද? ඔව් බොහොම විස්තරාත්මකව පැහැදිලි කරනවා. මහත්ඵල මහනිසංස වෙන විදියට ආනාපාන සතිය වඩන හැටි. කොමද පියවර ටික? මුලින්ම කියනෝ රාහුල අරණ්‍යයකට ගිහින් හරි, රුක්සවනකට ගිහින් හරි, එම නැත්නම් හිස් තැනකට, පාළු ගේකට හරි ගිහින් ඒ කියන්නේ දිස්කලංක තැනකට. ඔව්. එහෙම තැනක පල්ලංකයක් බැඳගෙන, ඒ කියන්නේ භාවනාවට සුදුසු විදිහට ඉඳගෙන, කය ඍජුව තියාගෙන, කෙලින් තියාගෙන අරමුණට මුහුණලා සිහිය පිහිටුව ගන්න ඕන. කය කෙලින් තියාගෙන සිහිය පිහිටුවගෙන. හරි. ඊට පස්සේ සිහියෙන්මයි ආශ්වාස කරන්න ඕන. සිහියෙන්මයි ප්‍රශ්වාස කරන්න ඕන. සති සම්පජන්ණයෙන් යුතුව. දැනගෙන හුස්ම ගන්න ඕන, දැනගෙන හුස්ම හෙලන්න ඕන. ඔව්. ඊළඟට දීර්ඝව ආශ්වාස කරනකොට මම දීර්ඝව ආශ්වාස කරනවා කියලා දැනගන්න ඕනේ. දීර්ඝව ප්‍රශ්වාස කරනකොට මම දීර්ඝව ප්‍රශ්වාස කරනවා කියලා දැනගන්න ඕන. ඒ වගේම කෙටියෙන් ආශ්වාස කරනකොට කෙටියෙන් ප්‍රශ්වාස කරනකොටත් ඒ බව දැනගන්න ඕනේ. ඒ කියන්නේ හුස්මේ ස්වභාවය ගැන මුලින්ම සිහිය පිහිටුව ගන්න එක. හරියටම. ඊළඟ පියවර තමයි සබ්බකාය පටිසංවේදී. ඒ කියන්නේ මුළු ආශ්වාස ප්‍රශ්වාස කය ගැනම සංවේදී වෙමින් ඒක දැනගනිමින් ආශ්වාස කරන්නත් ප්‍රශ්වාස කරන්නත් හික්මන එක. මුළු හුස්ම ගැනීමේ ක්‍රියාවලියම දැනගන්නවා. ඔව්. ඒ වගේම පස්සම්බයං කාය සංකාරණ. ඒ කියන්නේ කාය සංස්කාරය. ඒ කියන්නේ මේ ආශ්වාස ප්‍රශ්වාසය සංසිඳුවමින්, සංසුන් කරමින් ආශ්වාස කරන්නත් ප්‍රශ්වාස කරන්නත් හික්මෙනවා. හුස්ම ක්‍රමෙන් සියුම් වෙන ස්වභාවයක්ද? ඔව්. ඒ වගේම ඒ ගැන තියෙන වෙහෙසකර බව, රළු බව නැති වෙලා සංසුන් බවක් ඇති වෙනවා. ඊළඟට භාවනාව තව ටිකක් ගැඹුරු වෙනවා. හ්ම්. කොහොමද? ප්‍රීති පටිසංවේදී ඒ කියන්නේ ප්‍රීතිය ප්‍රකට කරමින් දැනගනිමින් ආස්වාස ප්‍රස්වාස කරන්න හික්මෙනවා. සුඛපටි සංවේදී සැපය සුවය දැනගනිමින් ආස්වාස ප්‍රස්වාස කරන්න හික්මෙනවා. හ්ම්. චිත්ත සංකාර පටිසංවේදී චිත්ත සංස්කාරය කියන්නේ සිතේ ඇති වෙන දේවල් විශේෂයෙන්ම සංඥා සහ වේදනා දැනගනිමින් ආස්වාස ප්‍රස්වාස කරන්න හික්මෙනවා. ඒ කියන්නේ හුස්ම එක්කම හිතේ ඇති වෙන දේවල් ගැනත් සිහියෙන් ඉන්න එක. ඔව්. ඒ වගේම පස්සම්මයන් චිත්ත සංකාරා. ඒ චිත්ත සංස්කාර සංසිදුවමින් ආස්වාස ප්‍රාස්වාස කරන්න තික්මෙනවා. එතකොට හිත තව තවත් සංසුන් වෙනවා. අනිවාර්යයෙන්ම ඊළඟ අධීරයේදී අවධානය යොමු වෙන්නේ කෙලින්ම සිතට. චිත්ත පටිසංවේදී. සිත ප්‍රකට කරගනිමින් සිත දැනගනිමින් ආස්වාස ප්‍රාස්වාස කරන්න හික්මෙනවා. හ්ම්. අබෙප්පමෝදයන් චිත්තං. සිත සතුටු කරවමින් ප්‍රමුදිත කරවමින් ආස්වාස ප්‍රස්වාස කරන්න හික්මෙනවා. සමාදහං චිත්තං. සිත එකඟ කරගනිමින් තැම්පත් කරගනිමින් ආස්වාස ප්‍රස්වාස කරන්න හික්මෙනවා. සමාධියටපත් කරගන්නවා. ඔව්. විමෝචයං චිත්තං සිත කෙලසුන්ගෙන් මුදවමින් නිදහස් කරගනිමින් ආස්වාස ප්‍රස්වාස කරන්න හික්මනවා. ඒක තමයි ඉතින් ඉහළම මට්ටමකට යනකොට වෙන දී නේද? ඔව්. ඊට පස්සේනේ විදර්ශනා පැත්ත. අනිත්‍යානුපස්සී සියල්ල අනිත්‍ය වශයෙන් දකිමින් ආස්වාස ප්‍රස්වාස කරන්න හික්මනවා. විරාගානුපස්සී විරාගය ඒ කියන්නේ නොඇල්ම ඇලීම් නැතිවීම අනුව දකිමින් ආස්වාස ප්‍රස්වාස කරන්න හික්මනවා. නිරෝධානුපස්සී නිරෝධය, ඒ කියන්නේ දුක නැතිවීම, කෙලස් නැතිවීම අනුව දකිමින් ආස්වාස ප්‍රස්වාස කරන්න හික්මනවා. අවසාන වශයෙන් පටිනිස්සගානුපස්සී. පටිනිස්සගය, ඒ කියන්නේ අත්හැරීම, බැහැර කිරීම අනුව දකිමින් ආස්වාස ප්‍රස්වාස කරන්න හික්මනවා. මේ විදිහට තමයි ආනාපාන සතිය සම්පූර්ණ වෙන්නේ. ඔව්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව රාහුල ඔන්න ওই විදිහට වඩන ආනාපාන සති සමාධිය තමයි මහත්ඵල වෙන්නේ මහානිසංස වෙන්නේ කියලා. ඉතින් මේ සම්පූර්ණ කතාබහ දිහා බැලුවම රාහුල හාමුදුරන්ට කුයිතරම් ක්‍රමානුකූල පියවරෙන් පියවර මඟ පෙන්වීමට ලැබිලා තියවද කියලා පයනවා නේද? ඇත්තම. අර මූලික පංචස්කන්ධ විග්‍රහයේ ඉඳලා ධාතු මනසිකාර්ය උපේක්ෂාව වඩන හැටි බ්‍රහ්ම විහාර අනිත් භාවනා අවසානයේ ආනාපාන සතිය ගැඹුරුම තැන් දක්වා බොහොම සම්පූර්ණයි. ඔව්. ඒක තමයි මේ දේශනාවේ විශේෂත්වය. ඒ කියන්නේ එක තැනකින් පටන් අරගෙන විමුක්තිය දක්වාම යන මාර්ගය පැහැදිලි කරනවා. හ්ම්. හරියටම. මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් අර අන්තිමට කියවෙන කාරණේ ගැන ටිකක් හිතන්න වටිනව නේද? මේ විදිහට ආනාපාන සතිය වඩන කෙනා අවසාන ආස්වාස ප්‍රස්වාසය පවා දැනගෙන තමයි නිරුද්ධ වෙන්නේ කියලා කියනවා. ඔව්. ඒක බොහොම ගැඹුරු ප්‍රකාශයක්. ඒ කියන්නේ සිහියේ කොයිතරම් සියුම් බව, කොයිතරම් දියුණුවක්ද ඒ අවසාන මොහොතේ පවා පවතින දැනුවත්කම ඒක විමුක්තියත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක තවදුරටත් විමසන්න හිතන්න වටින කාරණයක් වගේ. අනිවාර්යයෙන්ම සිහියේ බලය සහ ඒ හරහා ලබන නිදහස ගැන හිතන්න බොහෝ දේ ඉතුරු කරනවා.